ඊළඟට පින්නතිනේ ඒ කාරණාව මෙහෙම සඳහන් කරනවා සුෂ්ක විදර්ශකව යම් කෙනෙක් ආර්ය භාවයටපත් වෙනවා නම් සුෂ්ක විදර්ශක ආර්ය භාවයටපත් වෙනවා නම් කියලා කිව්වේ අපි මුලින් සඳහන් කළා මේ ධානවලට හරිය මෙහෙ යන්නේ නැතුව කෙලින්ම විමුක්තියම හොයාගෙන ගමන් කරන නිසා ඒකට අපි කිව්වා සුෂ්ක විදර්ශක කියලා. එතකොට සුෂ්ක විදර්ශක රහතන් වහන්සේ ගැන සාකච්ඡා කරනකොට කිසිම ධාන ප්‍රතිහාරයක් දක්වන්නේ නැති බවත් අපි සාකච්ඡා කරලා තියෙනවා ශුෂ්ක විදර්ශක කියන කාරණාව පිළිබඳව. ඒ නිසා සඳහන් කරනවා ශුෂ්ක විදර්ශකව ආර්ය භාවයටපත් වෙනවා නම් යම් භාවනාවකින් සමාධිය දියුණු වෙලා දියුණු වෙලා ඇවිල්ලා ප්‍රථම ධානය මට්ටමට සිත දියුණු වුනහම යම් භාවනාවකින් සමාධිය තමයි දියුණු වෙන්නේ. දියුණු වෙලා දියුණු වෙලා ඇවිල්ලා දැන් තියෙනවා ප්‍රථම ධානය මට්ටමට එනකම්ම දැන් ඒ සමාධිය දියුණු වෙලයි තියෙන්නේ. එහෙම දියුණු වුණාම Tamanට පුළුවන් ප්‍රථම ධානයට සමවදින්න. දැන් ප්‍රථම ධාන මට්ටමට දියුණු වෙලානේ තියෙන්නේ. ඕනනම් ප්‍රථම ධානයට සමවදින්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රථම ධානයට සමවදින්නේ නැතුව ඒ සමාධි මට්ටම යොදාගෙන විදර්ශනාවට සමවදින්නත් පුළුවන්. ධානයට සමවදින්නේ නැහැ. ඕන නම් ප්‍රථම ධානයේට සමවදින්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රථම ධානයේට සමවදින්නේ නැතුව ඒ සමාධි මට්ටමම යොදාගෙන විදර්ශනාවට සමවදින්නත් පුළුවන් කියන කාරණාව සිහිපත් කරනවා. ඒකට කියනවා ශුෂ්ක විදර්ශක ක්‍රමය කියලා. දැන් ප්‍රථම ධානයේ ගාවට ඇවිල්ලා තියෙන ඕන්නම් ධාන මට්ටමින් එහෙන් යන්නත් පුළුවන්. දැන් මේ හොඳ සම්දිස්ථානයක්. ඕන්නම් එහාට යන්නත් පුළුවන්. නැත්තම් ඒ සමාධි මට්ටමම පාවිච්චි කරගෙන විදර්ශනාව පැත්තට බර වෙලා ඒ පැත්තෙන් යන්නත් පුළුවන්. නමුත් අර ප්‍රථම ධානයේට යන්නේ නැතුව විදර්ශනා පැත්තට බර වෙලා ආර්ය මාර්ගයේ හොයාගෙන ගියපු කෙනාට තමයි ශුෂ්ක විදර්ශක කියලා කියවේ. එහෙම නැත්නම් ප්‍රථම ධානයේට සිත සමාධිගත කරලා ප්‍රථම ධානය පංච වසීතාවයකින් පුරුදු පුහුණු කරනවා. මේ ශුෂ්ක විදර්ශකතාවයේ තවත් එක පැත්තක්. ප්‍රථම ධානයේට සම වැදිලා හිත සමාධිගත කරලා ප්‍රථම ධානයේ පංචවසීතාවයකින් පුරුදු පුහුණු කරනවා. ඒ පංචවසීතාවයකින් කියන්නේ ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උට්ටාන, පච්චවෙක්කනා. මේ කාරණාව අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ ක්‍රම පහකට ප්‍රථම ධානයේ පුරුදු පුහුණු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එහෙම කරලා ඊට පස්සේ කැමති කෙනෙකුට ඒ ධානය ලබාගෙන එතනින් එහාට ඒ ධානයේ පාදක කරගෙන එතනින් එහාට විදර්ශනාවට යන්නත් පුළුවන් මේ ක්‍රමයේ සුෂ්ක විදර්ශක ක්‍රමයට වඩා ටිකක් ශක්තිමත් කියලා සඳහන් කරනවා ශුෂ්ක විදර්ශක ක්‍රමයට වඩා ටිකක් ශක්තිමත් කියලා සඳහන් කරනවා මොකද ප්‍රථම ධානයේට සම වැඩිලා යන්නේ ඒ නිසා අට වඩා ටිකක් ශක්තිමත් ඊළඟට සඳහන් කරනවා ශුෂ්ක විදර්ශකයා නම් ධානලාභියෙක් නමුත් ප්‍රථම ධානය විතරයි තියෙන්නේ. ශුෂ්ක විදර්ශකයා නම් ධානලාභියෙක් නමුත් ප්‍රථම ධානය විතරයි තියෙන්නේ කියලා. ඊළඟට සඳහන් කරනවා තව කෙනෙකුට පුළුවන් ප්‍රථම ධානයට සමවැදිලා පංච වශීතාවය පුරුදු කරලා දෙවන ධානයට සමවැදිලා පංච වශීතාවය පුරුදු කරලා දෙවන ධානයෙන් නවත්තලා විදර්ශනාවට යන්න පුළුවන්. ශුෂ්ක විදර්ශකයා ප්‍රථම ධානයට විතරක් සමවැදුණා. තව එක්කෙනෙක් ඉන්නවා ප්‍රථම ධානයට සමවැදිලා ඒක පුරුදු පුහුණු කරලා දෙවන ධානයට සමවැදිලා ඒක පුරුදු පුහුණු කරලා එතනින් විදර්ශනාව පැත්තට හැරිලා යන්න යනවා. එයා අර පළවෙනි ශුෂ්ක විදර්ශකයාට වඩා තරමක් ශක්තිමත් කියන කාරණාවයි සඳහන් කළේ. තවත් කෙනෙකුට පුළුවන් දෙවන ධානයෙන් නොනැවති තුන්වෙනි ධානයට ඒ පුරුදු පුහුණු කරලා විදර්ශනාවට යන්නත් පුළුවන්. ඕනනම් දෙවෙනි ධානයේ නතර වෙන්නේ නැතුව තුන්වෙනි ධානයටත් යන්න පුළුවන්. ඒක පුරුදු පුහුණු කරලා එතනින් විදර්ශනාවට හැරෙන්නත් පුළුවන්. එයා අර දෙවෙනියටත් වඩා ශක්තිමත්. එහෙම නැත්නම් චතුර්ථ ධානයෙන් විදර්ශනාවට යන්නත් පුළුවන්. ධාන හතරම ප්‍රගුණ කරලා විදර්ශනාවට එන්නත් පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා පින්නතිනේ මෙතන තියෙන්නේ ප්‍රථම ධානය මට්ටමින් මාර්ගඵල අවබෝධ වෙද්දී තියෙන ලක්ෂණ පිළිබඳවයි. අපි මෙතන මේ සාකච්ඡා කරලා තියෙන්නේ ප්‍රථම ධානය මට්ටමින් මාර්ගඵල අවබෝධ කරනකොට ලැබෙන ලක්ෂණ පිළිබඳව විතරයි සඳහන් කරලා තියෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඒවං තිවත්තගතං චිත්තං ත්‍රිවිධ කල්යාණකං දිසා ලක්කන සම්පන්නං කියලා කල්යාණ තුනක් තියෙනවා. එහි ලක්ෂණ 10ක් තියෙනවා. කල්යාණ 3යි එහි ලක්ෂණ 10යි කියලා සඳහන් කරනවා. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, අදිඨාන කියලා කරුණු පහක් තියෙනවා. ඊළඟට ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා තවත් කාරණා පහක් තියෙනවා. එතකොට මේ ප්‍රථම ධානයේට සමවැදිලා මාර්ගයක් ඵලයක් ලබද්දී තියෙන අවස්ථාව තමයි මෙතෙන්ට එනකම්ම මේ විස්තර කරලා තියෙන්නේ කියලා වෙනම පැහැදිලි කරලා තියෙනවා. ප්‍රථම ධානයේට සමවැදිලා මාර්ගයක් ඵලයක් ලබද්දී තියෙන අවස්ථාවයි මෙතන විස්තර කරලා තියෙන්නේ කියලා සඳහන් කරාම ශුෂ්ක විදර්ශකව මේ මාර්ගයට සහ ඵලයට එන හැටි තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා කර්මස්ථානයේ හරියටම ඉගෙන ගත යුතුයි කියලා. මේ කර්මස්ථානයේ හරියටම ඉගෙන ගන්න කියලා සඳහන් කරනවා. හේතුව කර්මස්ථානයේ හරියටම ඉගෙන ගන්න බැරි වුණොත් එහෙම බැරි වුණොත් හරියටම කර්මස්ථානයේ මතක තිබුණේ නැත්තම් අපිට කොයි වාගේ බාධාවන්ට මූණ පාන්න සිද්ධ වෙයිද කියන කාරණාවත් වෙනම සඳහන් කරලා තියෙනවා. ඒ කොයි විදිහටද සඳහන් කරනවා තනියම භාවනා කරගෙන යද්දී අරහත්ත්වයට දක්වා යනකොට කොහොමද කියලා දැනගන්න කියලා. මොකද දැන් තනියමයි භාවනා කරන්නේ අරහත්ත්වයට දක්වාම භාවනාව වඩ아가න යනකොට මගදී ඇතිවන මේ වැදගත් කරුණු නැත්නම් සඳහන් කරනවා සාකච්ඡා කරලා ඒ කරුණු මගදී ඇතිවෙන වැදගත් කරුණු සාකච්ඡා කරලා අවබෝධ කරලා මතක තියාගන්න ඕනේ. මොකද තනියම භාවනා කරගෙන කරගෙන යනකොට කෙලෙස් ඇති වෙනවා. ඒක තනියම භාවනා කරන කෙනාට ඇති වෙනව නෙමෙයි. භාවනා කරගෙන යන සියලු දෙනාටම භාවනාව මගදී විවිධ විවිධ ක්ලේශයන් බාධා කරනවා. දැන් ක්ලේශයන් බාධා කරනකොට සමහර වෙලාවට ඉගෙනගෙන තියෙනවා කෙලෙස් බාධා කරනවා කියලා. දැන් දන්නවා මේ ආවේ ක්ලේශයක් කියලා. දැන් ක්ලේශයේ බව ඉගෙනගෙනත් තියෙනවා ක්ලේශයක් බව දැනගන්නත් තියෙනවා. නමුත් කර්මස්ථානයේ මතක නැති හින්දා මෙහෙම ක්ලේශයක් එනවා කියලා ඉගැන්නුවා ඒක ආවොත් අයින් කරන්න කිව්වේ මෙන්න මේ විදිහටයි කියලා දැන් අයින් කරන්න කියපු ක්‍රමය මතක නැහැ ආන් එහෙම වෙච්චහම ඒ ක්ලේශයෙන් මිදෙන්න බැරි නිසා එතනින් භාවනාව සමහරට නවත්තන්න නවත්තන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ ක්ලේශය අයින් කරගෙන ඉස්සරහට ගියා නම් ලොකු ගමනක් යන්න තිබුණා. නමුත් කර්මස්ථානීය මතක නැති නිසා නතර වෙලා ආපහු පොත කියවන්න පොත කියවන්න සිද්ධ වෙනවා කර්මස්ථානයේ කොහොමද ක්ලේශය අයින් කරගන්නේ කියන කාරණාව හොයන්න. ආන් ඒ නිසා තමයි කිව්වේ කර්මස්ථානයේ පිළිබඳව මනාව අවබෝධයක් ඇතිවම මේ කාරණාවට එළඹෙන කෙනාට ගමන ඊටාම පහසුයි කියන කාරණාවයි සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කරුණ කොයිතරම් වැදගත්ද? මොකද සමහරලාට ඒක නිර්වාණය තීරණය කරන තැන වෙන්නත් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කරුණ ඊටාම වැදගත්. ආයේ එතෙන්ට එන්න පහසු නැති වෙන්න පහසු නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා භාවනාව කරගෙන යද්දී ඇති වෙන කෙලෙස් ඉවත් කරගන්න මනාව කර්මස්ථානය ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ කියලා. අතීතයේ හදිසියෙම භාවනා කරගන්න ඕන කීවම මේ ඉස්සර මුලින්ම භාවනාව ලෝකේ තිබුණ කාලේ එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ කෙනෙක් කීවොත් මට භාවනාවක් කරගන්න ඕනේ දැන් හදිසිය ඇවිල්ලා කියනවා මට භාවනා කරන්න ඕනේ කියලා. හිටි ගමන් ඇවිල්ලා කියන්නේ මට භාවනා කරන්න ඕනේ කියලා. නමුත් එයාට හිටි ගමන් භාවනා කරන්න යන්න දුන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙම භාවනා කරන්නේ සමහරලාට අපි. අතීතය එහෙම කරන්න ගියොත් එහෙම කරන්න යන්න දුන්නේ කොච්චර කියනවද? හදිස්සියෙම ඇවිල්ලා කිව්වොත් මට ඉක්මනට භාවනාවක් කරන්න උගන්වන්න කියලා අවුරුදු 5ක්වත් ඉගෙනුවා කියලා කියනවා. මේ හදිස්සියෙන් ආපු කෙනාට භාවනා කරන්න අවුරුදු 5ක්වත් උගන්වලා තමයි යවලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම කාරණා ටික උගන්වනවා. එතකොට කවුරු නැතත් තනියමම කරගන්න පුළුවන්. ආන් ඒ කාරණාව හරියටම කරගත්තේ නැති හින්දා අපිට මග නවතින්න සමහරලාට සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ ගැන උන්වහන්සේගේ කතාවෙන් ඒ පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. චක්කුපාල ස්වාමීන් වහන්සේගේ කතාවෙන්. එතකොට අදට වඩා ගොඩාක් අතීතයේ අය භාවනාව ඉගෙන ගත්තේ වෙනස් ක්‍රමයකට කියලා මෙතන හඳුන්වනවා. මොකක්ද මේ වෙනස් ක්‍රමය? ඉස්සරලා භාවනාව පිළිබඳව හොඳටම අවබෝධ කළා. භාවනාවෙන් අවබෝධ කරන්න කලින් භාවනාව ගැන අවබෝධ කළා. ඒකේ උපදින කෙලෙස් කියන්නේ ඇති වෙන කෙලෙස් නැති වෙන හැටි. ඒ සියල්ලම මනාව මනාව ඉගෙන ගත්තා. හොඳට පාඩම් කරගත්තා. කර්මස්ථානයේ අපූර්වටම කටපාඩම්. ඒ නිසා ක්ලේශයක් ආපු ගමන්ම මොකක්ද ඒකට කරන්න ඕනි කියලා හොඳටම දන්නවා. ලෙඩේ හැදිච්ච ගමන්ම බෙහෙත දැනගත්තා වගේ කෙලෙස් ඉපදිච්ච ගමන්ම නැති කරන හැටි දන්න නිසා එන එන කෙලෙස් අර සතුරන් විනාශ කරගෙන ඉස්සරහට යන ප්‍රබල සෙන්පතියෙක් වගේ සතුරන් ඝාතනය කර කරම මෙයා කර්මස්ථානීයම ඉස්සරහට ගමන් කරනවා. එහෙම වුණොත් එයාගේ මග බොහොම කෙටියෙන් එයාට ඉවර කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පින්නතුනේ මේ කරුණු සාකච්ඡා කරනකොට මෙතන බොහෝ කාරණා පැහැදිලි කරනවා. මේ කපිල භික්ෂුවගේ කාරණාව. ඒ කාරණාව දැන් අපි ඇයි හොඳටම දන්නවා. හොඳටම අහලා තියෙනවා කපිල භික්ෂුව කවුද? අවීචිට ගියේ ඇයි කියන කාරණාවල් අපි අහලා තියෙන නිසා මේ කාරණාවල් අපි දිගට සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. චක්කුපාල ස්වාමීන් වහන්සේගේ කතාව ගැනත් අපි සඳහන් කළා. මම හිතන්නේ මේ අය අහලා තියෙනවා චක්කුපාල ස්වාමීන් වහන්සේ ගැන. රහත් භාවය ලැබෙනකොටම ඇස් දෙකම පුපුරනවා. ඉතින් එක පැත්තකින් උන්වහන්සේ සංසාරේ කරලා තිබිච්ච අකුසලයකුත් එතෙන්ට හේතු වුණා. නමුත් උන්වහන්සේ දැඩි වීරියක් දැඩි වීරියක් කරගෙන කරගෙන ගියපු නිසා උන්වහන්සේ ඇස් පුපුරනකොටත් රහත්භාවය ලැබීමත් දෙකම එකවර සිද්ධ කරගන්නවා. කපිල මහසයාගේ නැත්නම් කපිල භික්ෂුවගේ කතාවේදීදීත් කියනවා කපිල භික්ෂුව සමග සිටි සහෝදර භික්ෂුව කවුද මේ සහෝදර භික්ෂුව කියලා කියන්නේ? කපිල භික්ෂුවගේම වැඩිමහල් සහෝදරයා. මේ දෙන්නමනේ මහණ උනේ. අයියයි මල්ලි අම්මයි නංගි හතර දෙනාම මහාන වෙනවා. අයියට වයසයි. ඒ හින්දා අයියා තීරණය කළා මට ග්‍රන්ථ ධූරයේ ගැලපෙන්නේ ගැලපෙන්නේ නැහැ. මට ඉගෙනගෙන ඊට පස්සේ භාවනාවට යන එක ඒ තරම් කාලයක් නැහැ මට. ඒ නිසා ග්‍රන්ථ ධූරය අතහැරලා කෙලින්ම විදර්ශනා ධූරයටම බැහැගත්තා. ඒ තුලින් සහෝදරයා යා යුතු ගමන සහෝදරයා යන්න ගියා. නමුත් මේ කපිල කියන සහෝදරයා එයාට තරුණ වයසේ හිටියේ එයාට තව ඉගෙන ගන්න කල් තිබුණා කියලා හිතුණා ඒ නිසා එයා ඉගෙන ගත්තා. ත්‍රිපිටකයම සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්ම පිටකයම හදාarලා ඉවර කරගත්තා. ඒ නිසා විදර්ශනා ධූරය සම්පූර්ණ කරගත්ත අයියා නමුත් ග්‍රන්ථ ධූරය මේ ග්‍රන්ථවල තියෙන කර්මස්ථාන වලට සම්බන්ධ කරුණු උගන්වලා තමයි යවලා තියෙන්නේ. දැන් අයියා ග්‍රන්ථ ධූරය අතෑරියා. ඒ වුණාට නිකම්ම භාවනා කරපන් කියලා යන්න ඉඩ දුන්නේ නැහැ. ග්‍රන්ථවල තියෙන කර්මස්ථාන සම්පූර්ණ ධර්ම කාරණා ඉගැන්වුවේ නැතත් කර්මස්ථාන ටික ඉගැන්වුවා. එහෙම නැත්නම් කර්මස්ථානිය දන්නේ නැත්නම් භාවනාව දියුණු කරගන්න බැරුව යන නිසා කර්මස්ථාන ඉගෙනගෙන තමයි යා යන්න ගියේ. එහෙම නිසා අවුරුදු 5ක් ඉගෙනගෙන ගිහිල්ලා භාවනා කරලා රහත් වෙනවා. එතකොට දැන් ග්‍රන්ථ ධූරයේ මෙයා අතෑරියට කර්මස්ථාන ටික කොච්චර කල් උගන්වලා කියනවද? අවුරුදු 5ක් උගන්ලා තිනවා කර්මස්ථාන ටික. එහෙම ඉගෙනගෙන ගිහිල්ලා තමයි භාවනා කරලා රහත් උනේ. ඊළඟට කපිල භික්ෂුව මුළු පිටකේම ඉගෙන ගන්නවා. පිටකේම ඉගෙනගෙන නවත්තනවා. පිටකේ ඉගෙනගෙන නවත්තනවා භාවනා කරන්නේ භාවනා කරන්නේ නැහැ. හොඳට දන්නවා. මුළු ත්‍රිපිටකේම දන්නවා. ත්‍රිපිටකධාරී. ත්‍රිපිටකේම දන්නවා. නමුත් භාවනා කළේ නැහැ කියලාම සඳහන් කරලා තියෙනවා. පසු කාලීනව තමන් ලැබපු ප්‍රයෝජන තමන් හොඳට ධර්මයේ දන්න නිසා ඒ ධර්මයේ දේශනා කරන්න ගියාම බොහෝ දෙනා පැහැදුනා. ඒ පැහැදිච්ච අයගෙන් හරියට ලාභ ප්‍රයෝජන ලැබෙන්න පටන් ගත්තා. ආන්ගේ ලාභ ප්‍රයෝජන නිසා අනික් අයගේ හිත් සතුටුකරනද ධර්මය වෙනස් කර කර දේශනා කරන්න පටන් ගත්තා. එතකොට මිනිස්සුන්ගේ හිත් සතුටු වෙනවා. මොකද ඒ ඒ පුද්ගලයාට සතුටක් ඇති වෙන්න ඒ ඒ පුද්ගලයා ගැන ඔහුගේ දුර්වලතාවයන් අඩුපාඩු ගැන සාකච්ඡා නොකර කෙලින්ම ඔහු ගැන සතුටු කර කර ඔවුන් සතුටු කරමින් ධර්ම කාරණාවල් වෙනස් කරන්න පටන් ගත්තා. එහෙම ධර්මකාරණාවල් වෙනස් වෙවි එහෙම දේශනා කරනකොට ඒක හොඳට හොඳට දැනෙනවා. මොකද මං ගැනමයි කියන්නේ, අගේමයි කරන්නේ. කියන්නේ මම එතකොට වැරදි නෑ වගේ. ඒක හරියට ජීවිතේට கிඳා බහිනවා වගේ එහෙම කියහම. ඒ නිසා වේගෙන් ඒ වැරදි පැත්තට ඇදීගෙන ඇදීගෙන යන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙතනත් වෙලා තියෙන්නේ ඒ වාගේ වැඩක්. ඒ නිසා ධර්ම කාරණා වෙනස් කර කර වෙනස් කර කර කීව නිසා ඔහුට යන්න සිද්ධ වුණා අවීචියට. මෙහෙන් ලාභ ලෝභ ලැබෙන්න පටන් ගත්තා. අර පැත්තෙන් විශාල ආලාභයක් වුණා. ඒ නිසා මරණයෙන් පස්සේ අවීචිය තමයි නතර වෙන්න සිද්ධ වුණේ. නමුත් භාවනාවට යෙදුනා නම් කපිල භික්ෂුව එයාට මේ මේ අලාභය වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හොඳටම ධර්මයේ දන්නවා භාවනාවට යෙදුනේ නැහැ. ඒ නිසා අලාභයක් වුණා. ධර්මයේ දැනගෙන භාවනාවට යෙදෙන එක අත්‍යවශ්‍යයි කියන කාරණාව මෙතන සඳහන් කරනවා. මේ සිත දියුණු කිරීම අමතක වුණහම මේ ධර්ම කාරණා සියල්ලම පැටලෙමින් වරදින්න පටන් ගන්නවා. ඒ නිසා සිතද පිරිසිදු කරගනිමින්ම ඒ ධර්මයේ දරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි හරි වටින්නේ. ඒ නිසා සිත පිරිසිදු කරන්න නම් භාවනා කරන්න ඕනේ. භාවනා කරන්න කරන්න ධර්ම කාරණා පිළිබඳව ලැබෙන අවබෝධයත් අවබෝධයත් අරට වඩා ඊටාම පිරිසිදු වෙනවා. එතකොට තමයි විසුද්ධ වෙලා තවත් අවබෝධ වෙනවා. Taman දන්න දැනුම තව තවත් දියුණු භාවයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. කොයිතරම් පිටගේ ඉඳගෙන තිබුණත් ඒ ධර්ම කාරණාවල් හරියටම අවබෝධ කරලා දේශනා කරන්නේ නැතුව වැරදි විදිහට තම තමන්ට කැමති විදිහට ධර්ම දේශනා කරන්න කියලා කොතනවත්ම භාග්‍යතුන් හසු ගන්නලා නැහැ. ඒ නිසා සිත දියුණු කිරීම අමතක වුණාම අමතක කෙරුවාම කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළත් නැහැ. හොඳටම ධර්මයේ ඉගෙන ගත්තොත් හිත වඩන්න ඕනේ නැහැ කියලා දේශනා කරලා නෑ. කොච්චර ධර්මයේ ප්‍රගුණ කෙරුවත් භාවනාව බුදුරජාණන් වහන්සේ නවත්තන්න කියලා දේශනා කරලා නැහැ. එහෙනම් භාවනාව අත්‍යවශ්‍යයි. අනික තමා ඉගෙන ගන්න කෙනාට ඉගෙන ගන්න කීවෙත් පියවරවල් පහක් යටතේ. ධර්මයේ ඉගෙන ගන්න කෙනාට ධර්මයේ ඉගෙන ගන්න කීවෙත් පියවරවල් පහක් යටතේ. දැන් පියවරවල් පහම අපි හොඳට දන්නවා. සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විද්දා. මේ ධර්ම රත්නය හොඳටම ඉගෙන ගන්න ඒක පියවරවල් පහක් යටතේ ඉගෙන ගන්න. ඒ නිසා එය පළමු පියවරවල් තුන අහලා වචනෙන් ප්‍රගුණ කරලා මතක තියාගන්න උත්සාහ කරලා පළමුවෙනි පියවරවල් තුන අහලා සුතා අහනවා දතා මතක තියාගන්නවා වචසා ಪರಿචිතා වචනෙන් වචනේ ප්‍රගුණ කරන්න උත්සාහ කරගන්නවා. හතරවන පියවර හැටියට තමයි දේශනා කරලා තියෙන්නේ මේ අට කතාවත් වචනයෙන් වචනයෙන්ම ප්‍රගුණ කරන්න කියලයි සඳහන් කරන්නේ. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා. එතකොට අට කතාවත් වචනයෙන් වචනේ ප්‍රගුණ කරන්න කියලා කියනවා. ඉතින් ඒතකොට ඒ කාරණාව හරි හරි බැරෑරුම් කාරණාවක්. ඒ කියන්නේ බැරෑරුම් කාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අත්‍යවශ්‍ය කාරණාව. නමුත් අද අපි ගැන කල්පනා කරනකොට අපිට ඒක බැරෑරුම් බැරෑරුම් කාරණාවක් වගේ බවට පත් වෙනවා. ඊළඟට පින්නතිනේ පස්වෙනි පියවරේදී තමයි ditthiya suppati viddha. ඒතකොට මොකද්ද මේ ditthiya suppati viddha කිව්වේ? මුල් කාරණා හතරම සම්පූර්ණ කරගෙන භාවනා කරන්න කියලායි මේ කියලා තියෙන්නේ. දිට්ඨියස පටිවිද්දා. මනාව දිට්ඨිය ඍජු කරගන්න. එහෙනම් දෘෂ්ටිය ඍජු කරන්ඩ භාවනාව අත්‍යවශ්‍යයි කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. විදර්ශනා ඥාන වලින් විනිවිද දකින්නකම්ම ඒ ධර්ම කාරණාව සම්බන්ධයෙන් සිත දියුණු කරන්න කියලා දේශනා කළා. විදර්ශනා ඥාන වලින්ම ඒක විනිවිද දකින්න කිව්වයි ධර්ම කාරණාව. එතකොට මේ අපි සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ ඉගෙනගෙන ධර්ම කාරණාව දිහා දකින්නට වඩා හාත්පසින්ම වෙනස් ඒ කාරණාව දිහා විදර්ශනා ඥානයකින් බලන්න පුළුවන් වුණොත් ඒ ධර්ම කාරණාවේ ඇතුලේ තියෙන අතිශයින් සියුම් කාරණා දකින්න පුළුවන්කම තියෙනවා. අපි මේ දැකලා තියෙන රළුවෙන්ම කාරණාව විතරයි. විදර්ශනා ඥානකින් බලනකොට ඒක ඇතුලේ සියුම්ම කොයිතරම් කරුණු විස්තර කරන්න පුළුවන්ද කියන කාරණාව දකින්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා ප්‍රඥාවෙන් විනිවිද දකිනවා කියන එකයි එතන සඳහන් කරලා තියෙන්නේ. එහෙම කරගෙන පිටකය ඉගෙනගෙන යන කෙනාට කවදාවත් නොමගට යොමු වීමක් සිද්ධ නොවන බව වාගිතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ආකාර පහකින් ප්‍රගුණ කරන්න කියම ආකාර හතරකින් ප්‍රගුණ කරලා ඊළඟට භාවනාවෙන් ඒක ඍජු කරන්න ඕනේ. එයා කවදාවත් නොමගට ගමන් කරන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ මේ අධ්‍යයනයේ ආකාර පහක් මේ පහෙන් තොරව බාගෙට කරගත්තොත් හරියට ආපදාවලට ලක් වෙන්න පුළුවන් කියලා දේශනා කළා. මේ ආකාර පහ යටතේම ධර්මයේ ප්‍රගුණ කළේ නැත්නම් ආපදාවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. කොයි වගේද ආපදාව නම් සුළු නෑ කියලාම සඳහන් කරනවා. කොහොම ආපදාවක්ද? කපිල භික්ෂුවට සිද්ධ වුණේ එහෙම ආපදාවක්. එහෙමනම් ආපදාව සුළු සුළු නෑ. ඒ නිසායි සඳහන් කරන්නේ කපිල භික්ෂුව අවීචියට ගියේ ධර්ම කාරණා වෙනස් කරපු නිසා. ඊට පස්සේ අන්තර්කල්පයක් අවීචියේ හිටියා. මොකද මේක කාශ්‍යප බුද්ධ ශාසනයේ සිද්ධ වෙන දෙයක් නේ. එතකොට අන්තර්කල්පයක් කියලා කියහම අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක්. ඒ අන්තර්කල්පෙම ගෙව්වා. මොකද කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ පරමාවශ අවුරුදු 20000යි. එහෙනම් කපිල භික්ෂුව අවීචියට යන්නේ 20000 කාලෙනේ. එතකොට අපි ජීවත් වෙන මේ අන්තර්කල්පයේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000 වෙනකොට බෝසතාණන් වහන්සේවත් තාම ලෝකේ පහළ වෙලා පහළ වෙලා නැහැ. බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙත් මිනිසුන්ගේ පරමාවශ අවුරුදු 160යි. එහෙනම් 20000ට වඩා තව හුඟ පස්සේ තමයි බෝසතාණන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. එහෙනම් නමුත් මෙයා එදා 20000න් අවීචියට ගිහිල්ලා මේ අන්තර්කල්ප 20000න් අවීචියෙන් නිදහස් වෙලයි තියෙන්නේ. කොහොම හරි අපේ වාග්යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙනකොට ආපහු හිටියේ තිරිසන් අපායයි. මොකද අවීචියෙන් නිදහස් වෙච්ච ගමන් මනුස්ස ලෝකෙවත් දිව්‍ය ලෝකෙවත් යනවා කියලා කතාවක් කතාවක් නැහැ. එක්ක ඔසුපත් නිරේකට යනවා නැත්නම් പ്രേත ලෝකෙකට එහෙම නැත්නම් තිරිසන් ලෝකෙකට එනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ කාලේ මෙයා තිරිසන් ලෝකේ ඊට පස්සේ කාරණාව භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කළාට පස්සේ මෙයාගෙන් අහුවම කියනවා ආයෙ කොහෙද යන්නේ කියම ආයෙත් අවීචියට. එතකොට දැන් අපි ඇයට මතකද මෙයා දෙවනි පාර අවීචියට ගියේ කොයි කාලෙද කියලා. දෙවනි පාරේ අවීචියට ගියේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 160 කාලේ අවීචියට ගියේ. එහෙමනම් අන්තර්කල්පයක් ගෙවෙනවා කියලා කියන්නේ ඊළඟ අන්තර්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 160 කාලේ වෙනකොට තමයි අවීචී ආයුෂය සම්පූර්ණ කරන්නේ. එතකොට කල්පනා කරන්නකෝ ඊළඟ අන්තර්කල්පයේ මිනිස්සුන්ගේ ආයුෂ 160 කාලේ වෙනකොට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 160 80000 කාලේ. එහෙනම් 160 කාලෙට එනකොට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයවත් ශාසනයවත් නැහැ. එහෙනම් කපිල මත්ස්‍යයාට මොනතරම් අලාභයක්ද කපිල භික්ෂුවට උනේ? මොකද ඊළඟ බුද්ධාන්තරේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් කපිල භික්ෂුව ගැන කල්පනා කරලා අපි දුක් වෙලා වැඩක් නැහැ. අපි අපි ගැන කල්පනා කරන්න ඕනේ. බැරි වෙලාවත් මේ කරගෙන යන දේවල් වරද්දගෙන ධර්ම කාරණා විතරක් නෙමෙයි ධර්ම කාරණා දන්නේ නැති නිසා අවීචියට යන පව් අපි තව කොච්චර කරනවද? ආන් එහෙම පවක් කරගෙන මේ ජීවිතෙන් යම් හේතුවකින් අවීචියට ගියොත් අපිටත් මෛත්‍රී ශාසනයේ හුළඟවත් හම්බ වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. ආන් ඒ හින්දා සංසාරේ හරීම භයානකයි පරිස්සම් වෙන්න ඕනේ කියලා දේශනා කළේ මේ ජීවිතෙන් අවීචියට නොයන්න. මොකද අපි ඉන්නේ හරි හරි දුර්වල තැනක. ආම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිර්මලයි. දුර්වල තැනක ඉන්නවා කියලා කීවේ ඒ ධර්මය හෝ වැරදියට ඉගෙනගෙන වැරදියට දේශනා කළොත් වැරදියට දේශනා කරන ධර්ම කාරණාවක් ජීවිතේ ප්‍රගුණ කරගත්තොත් සමහර වෙලාවට ඒ ධර්ම කාරණාව වරද්දපු හින්දම අවීචයට යන්නත් පුළුවන්. එහෙම නැතුව අවීචයට යන්න පව් ඕන තරම් කරන්නත් පුළුවන් ආනන්තරීය පාප කර්ම පහකුත් දේශනා කරලා තියෙනවා. ඒ පහෙන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතුවේ ලේසල වීම හැර අනික් කාරණා හතරම ඕනනම් තව මේ ලෝකේ කරන්න කරන්න පුළුවන්. ඒ නිසා එහෙම කාරණාව සමහර වෙලාවට මූණ පාණ්ඩ අවස්ථාව නොලැබෙනවා කියලා කියලා අපිට කොහොමද කියන්නේ? ඒ මොන හේතුවකින් නිසා එළමෙන්න එළමෙන්න පුළුවන්. යම් කෙනෙකුට ඇතිවෙච්ච ද්වේෂය නිසා හෝ අම්මට හෝ පහරක් ගැහුවොත් සමහර වෙලාවට මරණයටපත් වුණොත් දේශය පාලනය කරගන්න බැරුව ඉතින් මේ වගේ අවීචයට යන කරුණු තව බොහොම තියෙනවා. එහෙම වුණොත් අපිටත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් ගොඩට එන්නත් බැරුව යනවා. එහෙම වුණොත් ආයේ තවත් මේ මහා කල්පයේ ගෙවෙන්න අන්තර්කල්ප තවත් 50 ගානක් ඉතුරු වෙනවා. ඒ අන්තර්කල්ප 50 ගානේ බුදවරු බුදවරු නෑ. අන්තර්කල්ප 50 ගානක්ම බුදවරු නෑ. එහෙම වුණොත් ආයේ කල්පය විනාශ වෙලා ඊළඟට අති දීර්ඝ කාලයක් ලෝකේ නැතුව තිබිලා ආයේ ලෝකේ හැදිලා ආයේ කවදා බුදු කෙනෙක් නම් පහළ වෙලා ඒ කාලෙත් මම මිනිස්සෙක් වුණත් හොඳයි නුනොත් ඒ හින්දා මේ සංසාරය කියන කාරණාව හරි හරි භයානකයි මේක හරියටම අවබෝධ කරගෙනම මේ ගමන යන්න හොඳ අවස්ථාවක ඉන්නේ අපි භයානක තැනක ඉන්නවා වගේම හොඳ අවස්ථාවක තාම තියෙන වාසනාව මිල කරන්න බැරි තරම් භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නවා ශ්‍රී සද්ධර්මයත් වැඩ ඉන්නවා මේන් ප්‍රයෝජනයක් අරගන්නවා මිසක් මීට පිටුපාල කටයුතු කරනවා කියලා කියන්නේ දන්නේ ඒක කොයිතරම් අවසනාවන්තද කියන කාරණාව. ආන් ඒ නිසා ඒ කරුණු විශේෂයෙන් සිහිපත් කරලා සඳහන් කරනවා. ඒ නිසා යම් කෙනෙක් භාවනා කරමින් ඉන්නකොට මේ ක්ලේශය මොකක්ද කියලා හොඳට හඳුනාගන්න ඒ පුද්ගලයා කර්මස්ථානයේ මනාව දැනගෙන ඉන්න ඕන කියලා සඳහන් කරනවා. කාරණාව දන්නවනම් එවලෙම ආපදාවට පිළියම් කරගන්නවා. ඒ නිසා ආපදාවන්ගෙන් මිදෙන්න ඒක හරියට වටිනවා. ඒ නිසා හරියටම නම් මේ කරුණු කටපාඩම් කරගෙනම කර්මස්ථාන ප්‍රගුණ කරගන්නවා නම් ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරනවා. මොකද ගමන ඊටාම ඉක්මනින් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලේශය ඉවත් කරගන්න දන්නේ නැති නිසා නතර වෙලා ආපහු පාඩම් කරලා භාවනාවට අවතීර්ණ වෙනකොට එදා හිටපු තැනට ආයේ එන්න කොච්චර අමාරු වේවිද කියන කාරණාව හිතන්න බෑ. සමහරට පුරුද්ද නිසා වේගෙන් එන්නත් පුළුවන්. නැත්නම් වෙනස් වෙන්නත් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා කර්මස්ථානය කියලා කියන්නේ මේ පොතේ පතේ තියෙන කර්මස්ථානයේම අපිට මදි මේ ගමන යන්න. ඒ නිසා හිතේ කර්මස්ථානයේ ඇති කරගන්න එකයි වටින්නේ කියන කාරණාව සඳහන් කරනවා. සතිපට්ඨාන භාවනාව කරන අය මුලින්ම සතිපට්ඨාන භාවනාව එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රය පාඩම් කරන එක හොඳයි කියලා සඳහන් කෙරුවොත් මම හිතන්නේ වැරදි නෑ. සතිපට්ඨාන භාවනාව කරනවා නම් සතිපට්ඨාන සූත්‍රය දැන ඉගෙන ගන්න එක හරි වටිනවා. මොකද සීලය පිරිසිදුද කියන කාරණාව විශේෂයෙන් හොයන්න ඕනේ. මොකද සතිපට්ඨාන සූත්‍රයේ පාඩම් කරගන්න එකත් වටිනවා. ඊළඟට මේ සූත්‍රයේ කටපාඩම් කරගෙන සඳහන් කරනවා මුලින්ම අට කතාවත් සමගම මේ ටික දන්නේ නැතුව හරියටම කරන්න බැරුව අට කතාවත් එක මේ ටික දැනගන්න එක තමයි හරියටම වටින්නේ මොකද පිටකේ තියෙන එක වචනයක් වචන සමහරලාට 10කින් 15කින් අට කතාවේ විස්තර කරනවා හරියට ශබ්දකෝෂයක් වගේ ඒ නිසා එක වචනයක් තේරුම් නැත්නම් ඊළඟ වචනෙන් ඒක වැටහෙන නිසා අට කතාවත් පරිහරණය කරගන්නවම නම් ඒක ඊටාම් වටිනවා. ඊළඟට මේ සීලය පිරිසිදුද ඒ වගේම අපි ඉන්න ප්‍රමාණය අපිට තියෙන සීලය මේ ගමන යන්න ප්‍රමාණවත්ද මට තියෙන සමාධිය ප්‍රමාණවත්ද මම ඉන්න විදිහ හරිද මේ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය වාගේ සීලයන් පිළිබඳව මනාව ආවර්ජනය කරගන්න එක වටිනවා. එතකොට ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියලා සඳහන් කරන්නේ මම ඉන්න විදිහ හරිද? නැකිනොට හිතෙන්න පුළුවන් මම භාවනාවට වාඩි වෙලා ඉන්න විදිහ හරිද? මම ජීවත් වෙන ක්‍රමය හරිද? සැකනේ. එතකොට මේ ප්‍රත්‍යසන්නිශ්චිත සීලය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒ සැක නැතුව යනවා. එතකොට තේරෙනවා මම මම හරියටම ඉන්නවා කියලා. ඒ නිසා සඳහන් කරනවා මම ගන්න ආහාර ආහාර සම්බන්ධයෙන් ඥානයක් තියෙන්න ඕනේ. මම මේ ආහාර ගන්න ක්‍රමය හරිද? මේ ආහාර ගන්න ක්‍රමයෙන් මට හානියක් වෙනවද? ඒක ප්‍රමාණය කොහොමද? මේ ආදී කරුණු ප්‍රතිසන්නිසිත සීලයෙන් මනාව අවබෝධ කරනවා. ඒ නිසා මම නිවැරදිව ආහාරය පරිහරණය කරනවද කියන කාරණාව පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට මම හරියටම සේනාසනය තෝරගන්නවද? මට භාවනා කරන්න ගැළපෙන්න තැන හරියටම තෝරගන්නවද ආදී මේ හැම කාරණාවක් පිළිබඳවම විශේෂයක් දක්වන්න වෙනවා. ඒ නිසාම පින්නතුනි සඳහන් කරනවා කර්මස්ථානය නොදන්න කෙනාට බොහෝ සෙයින් අතරමං වෙන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා කර්මස්ථානය හොඳට දැනගෙනම භාවනාවට අවතීර්ණ වෙන එක ඊටාම වටිනවා. එහෙම නැත්නම් කර්මස්ථානයේ හරියටම දන්න කල්යාණ මිත්‍ර ආචාර්යවරයෙක් හොයාගන්න කියලා දේශනා. කර්මස්ථානයේ හරියටම දන්න ආචාර්යවරයෙක් හොයාගන්න ඕනේ. හරියටම දන්න ආචාර්යවරයෙක් කියලා කියහම එහෙම ආචාර්යවරයෙක් හම්බුනොත් ඒ ආචාර්යවරයාට ජීවිතේ පූජා කරලා ඒ කර්මස්ථානයේ ඉගෙන ගන්න ඕනේ. ජීවිතේ පූජා කරලා ඉගෙන ගන්නවා කියලා කියන්නේ තමන්ගේ මතිමතාන්තර ඒකට එකතු කරලා බෑ. ආචාර්යවරයාත් තමන්ගේ මතිමතාන්තර තමන් කර්මස්ථාන දෙන ශිෂ්‍යයාට එකතු කරලා දේශනා කරලා බෑ. අපේ මතිමතාන්තර වටින්නේ නැහැ. වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පමණයි. එහෙනම් ඒ උතුම් වූ ධර්මයේම ශ්‍රාවකයට කියලා දෙන කම්මට්ටානාචාර්යවරයෙක්ම හොයාගන්න කියලයි සඳහන් කරන්නේ. හොයාගෙන ජීවිතේ පරිත්‍යාග කරලා ඒ කර්මස්ථානෙ ඉගෙන ගන්න කියලා කිව්වේ. හරියටම සිල් මත පිහිටලා දිවි හිමියෙන් කියන අර්ථයෙන් සිල් මත පිහිටලා කර්මස්ථානාචාර්යවරයාට මනාව ගරු බුහුමන් දක්වමින් ඒ කාරණාව දැනගන්න කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ ක්‍රමය නොදැන ඉදිරියට යන්න අපහසු නිසා සඳහන් කරනවා දැනගන්න පුළුවන් වෙන්නේ කර්මස්ථානයේ දේශනාව ඊටාම සංකීර්ණයි කියලා. ඒක මෙතන කරුණු ගොඩාක් ඒ ගැන දක්වලා තියෙනවා. දැනගන්නවා කියලා කිව්වත් ඒ කාරණාව හරි සංකීර්ණයි කියලා කරුණු එතන විශේෂයෙන් මේ කාරණාවේදී පැහැදිලි කරනවා. එතකොට හැම කරුණක්ම විස්තර වශයෙන් වෙන වෙනම තේරෙනකම්ම සාකච්ඡා කරන්න කියනවා. ආචාර්යවරයාත් එක්ක සංකීර්ණ කරුණු Tamanට හොඳට වැටහෙනකම්ම සාකච්ඡා කරන්න කියනවා. එතකොට සමහර වෙලාවට මේ කාරණාව නම් අපි කලිනුත් සාකච්ඡා කළා කෙනෙකුට හිතේ සැකක් බයක් ඇති වෙන්න පුළුවන් එකම කරුණ මට වැටහුන්නේ නැවත නැවත ගිහිල්ලා අහනකොට බණීදෝ දොස් කියයිදෝ අහන්න බෑ වගේ චකිතයක් එන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා කල්යාණ මිත්‍රයා කියලා කිව්වේ ඒකයි. කී පාරක් ගිහිල්ලා ඇහුවත් බනින්නේ නැහැ. මොකද මගේ නිවැරදි වචනයෙන් තව කෙනෙක් සදහටම සංසාරයෙන් එතරට යනවා නම් ඒක ඒ කල්යාණ මිත්‍රයා මනාව දන්න නිසා ඒ පුද්ගලයා සසරින් මුදවන්න කිසිසේත් ඔහුට සැරවැර වෙන්නේ වෙන්නේ නැහැ. තමන්ගේ මුළු කාලයම ඔහු සසරින් මුදන්න කැප කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒකට අපිට ගන්න තියෙන ලොකුම උදාහරණය. මොකද සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ සසරින් මිදෙන්න ඉන්න ඒ අය දන්නේ අපි අද සසරින් මිදෙනවා කියලා. ඒ අය දන්නේත් නැහැ අපි අද මැරෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ රෑ දවල් දෙකේ ඊටාම දුෂ්කර මාර්ග ඔස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළා යමෙකුට සසරින් මිදෙන්න පින් තියෙනවා නම් ඔහු හොයාගෙන. සමහර තැන් වැඩම කරලා නතර වෙලා අප්‍රමාණ වූ අපහසුතාවයන් විඳමින් ඔවුන් එතනට එළඹෙන තුරු භාග්‍යතුන් වහන්සේ තැන් වෙලා හිටියා. ඒ ඉතින් කල්යාණ මිත්‍ර කියලා කියහම ලෝක ධාතුවේ පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රයා භාග්‍යවතුන් වහන්සේ නම් මේ අපිට උපදෙස් දෙන කල්යාණ මිත්‍රයාගේ ගුරුවරයාත් ඒ භාග්‍යතුන් වහන්සේමයි. එහෙමනම් ශිෂ්‍යයා භාග්‍යතුන් වහන්සේට අනුගත විය යුතුමයි. එයා කවදාවත් කාරණාව නැවත නැවත විමසන කෙනාට කවදාවත් දොස් කියන්නේ ඉන්නේ දොස් කියන්නේ ඉන්නේ නැහැ. ඒ නිසා මෙතන සඳහන් කරනවා ප්‍රශ්න කරලා ප්‍රශ්න කරලා Tamanට අවබෝධ වෙනකම්ම මේක අහලා අහලා විසඳ ගන්න ඕන කියලා. ප්‍රශ්න තියාගෙන මේ භාවනාව කරන්න බෑ කියලාම සඳහන් කරනවා. හිතේ කොනක මුල්ලකවත් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ භාවනාව වඩන්න වඩන්න බැරුව යනවා. ඒ නිසා අපි යන මග හරිද කියලා අපිටම තහවුරු වෙන්න ඕනේ. මම යන මග හරියටම යනවද කියන එක Tamanටම තහවුරු කරගන්න කියලා කියනවා. කවුරු ඇවිල්ලා මොනවා කීවත් සිත විසිරෙන්නේ නැති වෙන්න ඕන කියලා සඳහන් කරනවා. අන්න ඒකෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා දෙව්ලොව ඉඳලා දෙවියෙක් චුත වෙද්දී දිව්‍ය ලෝකේ ඉඳලා දෙවියෙක් චුත වෙනකොට අනික් දෙවියෝ ඇවිල්ලා කියනවා සුගතියකට යන්න කියලා. යම් දෙවියෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න හදනකොට අඬනවා ඒ දෙවියෝ. ඒ සැප සම්පත් දාලා එන්න බැරුව සමහර කට්ටියට නම් සිහි නැතුවම චුත වෙනවා. සමහර කට්ටියට සිහි තියෙන නිසා පෙර කරපු කුසල් තව තියෙනවා. ඒ කුසල් ආවර්ජනය කරලා ආය සුගතියක යනවා. ඉන්න තැනටත් වඩා ඉහළට යන අයත් ඉන්නවා. සමහර කට්ටියට එහෙ රැඳෙන්න පිං නැහැ. ඒ නිසා අඬනවා. පස්සේ කර්මස්ථානයේ මගදී මතක් මගදී තමයි නිමිත්ත මතක් වෙලා තියෙන්නේ. එතකොට අර දෙවිය ඇවිල්ලා එයා සනසෝමින් කියනවා පිංවත ඔබ මෙහෙන් චුත වෙලා සුගතියකට යන්න කියලා. එතකොට සුගතියට යනවා කියලා එන්නේ මෙහාට. ඊළඟට සඳහන් කරනවා ඒ සුගතියට ගියාට පස්සේ මනාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තථාගතප්ප වේදිත ශ්‍රී සත් ධර්මයේම ඉගෙන ගන්න කියලානේ කියන්නේ. සුගතියක යන්න ඒ සුගතියට ගිහිල්ලා එහෙ ලබන්න තියෙන හොඳම ලැබුම එහෙදි ලබන්න. ඒ මනා ලැබුම ලබන්න. හැබැයි ඒ ලැබුම ලබනකොට නැත්තම් ඒ ධර්මය ඉගෙන ගන්න කියන්නේ මේ. එතන කියන්නේ තථාගතප්ප වේදිත ශ්‍රී සත් ධර්මය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවේම දේශනා කරපු ධර්මයයි මේ ඉගෙන ගන්න කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා එහෙ ගිහිල්ලා ඒක ඉගෙන ගන්නකොට මම ඇවිල්ලා ධර්මයේ ඉගෙනුවත් පිළිගන්න පිළිගන්න එපා. දෙවියෙක් කීවත් පිළිගන්න එපා කියලා කියන්නේ. එහෙනම් කොහෙන්ද පිළිගන්නේ කියන්නේ? මේ ත්‍රිපිටකයේ මේ අට කතාවේ තියෙන වචනයක් වචනයක් ගන්න පිළිගන්න දෙවියෙක් කීවත් පිළිගන්න එපා කියලා කියන්නේ මේ කියන්නේ කවුද? මේ මම ඇවිල්ලා කීවත් පිළිගන්න එපා කියලා කියන්නේ දෙවියෙක්. එතකොට මේ මහානුභාව සම්පන්න දෙවියෙක්. ඒකයි කියන්නේ ඒ manuss ලෝකෙට ගියාට පස්සේ මම කීවත් පිළිගන්න එපා. එහෙමනම් මොකද්ද පිළිගන්න කියන්නේ? ත්‍රිපිටකයේ අට කතාවයිම ඒකම පිළිගන්න කියලාමයි මේ කියන්නේ. ඒ කාරණාවෙන් අපිට පේනවා මේ කාරණාව මොනතරම් මොනතරම් ප්‍රබලද. එහෙමනම් නිවැරදි වූ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය හරියටම හොයාගෙන හරියටම ප්‍රගුණ කරලා ඒ ධර්මයේ ඔස්සේ ගමනක් ගියොත් විතරයි අපිට සංසාරයෙන් එතර වෙන ගමන යන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් යම් යම් කරුණු කාරණා නිසා සැකහිතෙන්න පුළුවන් එතකොට ඔය ත්‍රිපිටකයයි අට කතාවයි ඉගෙන ගන්න. අද හරියටම ඒ ත්‍රිපිටකයයි අට කතාවයි අපේ පොත්වල තියෙනවද? දැන් ඇතම් කෙනෙක් කියන හැටියට අපි පරිහරණය කරන ත්‍රිපිටකය වැරදි. එහෙමනම් අපිට මේකෙන් ගමනක් යන්න ගමනක් යන්න බෑ. අපිට එහෙම හිතෙන්න පුළුවන්. එහෙමත් හිතෙනවා නම් අපිට මේක සංසන්දනය කරන්න පුළුවන්. බුරුමයට ගිහිලා සංසන්දනය කරන්න පුළුවන් අපේ පොතයි බුරුමේ පොතයි දෙකක්ද කියලා. එහෙම බැලුවොත් වෙනසක් පේන්න නෑ අපි සාකච්ඡා කළා ඇතම් තැන්වල ස්පිල් එක වෙනසක් තියෙනවා. ඇතම් තැනක ඇලපිල්ලක වෙනසක් තියෙනවා. හැබැයි ඒ ඉස්පිල්ලෙන් ඇලපිල්ලෙන් කරලා තියෙන්නේ ඒ වචනේ අර්ථය තිබුණටත් වඩා අර්ථ ගන්නවලා දියුණු කරලා තියෙනවා මිසක් වචනේ අර්ථයට කිසිම හානියක් හානියක් කරලා නැහැ. තායිලන්තයට ගිහිල්ලත් සංසන්දනය කරන්න පුළුවන් එහෙ පිටකයයි මේ පිටකයයි වෙනස්ද කියලා. එහෙමනම් බුරුමෙට ගිහිල්ලා මාර්ගඵලලාභීන් හම්බෙන්නත් පුළුවන්. තායිලන්තයට ගිහිල්ලා මගඵලලාභීන් මුණ ගැහෙන්නත් පුළුවන් උන්වහන්සේලා එක්ක සාකච්ඡා කරන්න පුළුවන් මේ පිටක දෙකේ කෝකද හරි කියලා බලහම දෙකෙන් එකක්වත් වැරදි නෑ කියලා තහවුරු කරගන්න අද හොඳටම අවස්ථාව තියෙන හින්දා අපිට තවම සැක නැතුව අපි ගාව නිර්මලම ධර්මයේ තියෙනවා කියලා සතුටු වෙන්න ඉඩකඩ ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්දා කවුරු මොනවා කිව්වත් අපිට ගැන සැක සැක නැහැ. ඒ නිසා සතුටින් ශ්‍රද්ධාවෙන් ඒ පිටකයෙන් කරන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඉගෙන ගන්න එකත් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පිටකේ කියවලා දැන ඉගෙන ගන්න එකත් අපිට තාම අවස්ථාව ලැබිලා තියෙන නිසා සතුටු වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා දැන් අර දෙවියා කීවනේ මම ඇවිල්ලා කීවත් පිළිගන්න එපා කියලා. එතකොට එහෙනම් manuss ලෝකෙට අපි එහෙන් ආවට පස්සේ අපි එහෙම කියමුකෝ දැන් අපිට තේරෙන්නේ. ඒගොල්ලෝ චුත වෙලා manuss ලෝකෙට එන්නේ. දෙවිවරු ඇවිල්ලා අපිට බණ කීවොත් පිළිගන්න එපාද කියන ප්‍රශ්නයයි මේ අහන්න හදන්නේ. ත්‍රිපිටකය යට කතාවයි බලලා පිළිගන්නවා නම් වඩා හොඳයි ඒ දෙවියා කියපු කාරණාව. හරිද? මොකද දෙවියෝ දෙවිය බොරු කියන්නේ නැහැ කියලා හිතනවාද? බොරු කියන්න කැමති දෙවියෝ ඕන තරම් ඉන්න බව ආටානාටිය සූත්‍රයේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා බුදු පියාණන් වහන්සේටම දේශනා කරනවා. ආටානාටි සූත්‍රයෙන් එහෙමම දේශනා කරලා තියෙනවා. දෙවියොත් බොරු කියන්න හරි කැමතියි කියලා. ඒකට උදාහරණයක් තියෙනවා පාරාජික පාළියේ. මිගලන්තික සමන ගුප්තික කියලා පුද්ගලයෙක්. සමන ගුප්තික කියලා කියන්නේ එයා ශ්‍රමණේකුත් නෙමෙයි. නැත්තේත් නෙමෙයි. නමුත් ශ්‍රමණේකුත් නෙමෙයි. මිගලන්තික සමන ගුප්තික කියලා හඳුන්වන්නේ. අපේ බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අසුබ භාවනාව දේශනා කළාට පස්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ කය පිළිකුල් කරන්න පටන් ගත්තා. අසුබයනේ දේශනා කළේ. හරියට හිතාගෙන ගියොත් හැබෑවටම පිළිකුල් පිළිකුල් තමයි. Tamange අත අනික් අතින් ස්පර්ශ කරන්නවත් හිතෙන්නේ නැති තරමටම මේ කය පිළිකුල්. ඉතින් අපි පිළිකුල ගැන එහෙම කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට මේ කයේ පිළිකුල මතුවෙලාම අපූර්වවට පේනවා. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලා දැන් කය දරාගෙන ඉන්නවා. පුදුම පිළිකුලක් හිතේ තියෙන මේ කය ගැන. ඒ හින්දා දැන් කොහොම හරි මේ කයෙන් මිදෙන්නයි ඕනේ. නමුත් කොහොම හරි මිදෙන්න ඕනේ කිව්වට මිදෙන්නේ නැහනේ. ඒකෙන් ගැලවෙනකම් මින්න වෙනවනේ. ඉතින් අර මිගලන්තික සමනුගුප්තික කියන පුද්ගලයා ඇවිල්ලා ඇහුවා අර අසුබ භාවනාව වඩන භික්ෂූන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා ওই කයෙන් මම මුදවන්නද කියලා. එහෙම ආපුවාම උන්වහන්සේලා කිව්වා එහෙනම් අපේ පාත්‍රා සිවුරු ඔබ ගන්න. අපි මේ කයින් මුදවනවා නම් අපේ පාත්‍රා සිවුරු ඔබ ගන්න. මෙයාට ලොකු තණ්හාවක් ආව දැන් පාත්‍ර සිවුරු හම්බෙන හින්දා. ඉතින් තමයි යහපතක් නෙවෙන්න යන්නේ. ඒ හින්දා අර ස්වාමින් වහන්සේලාගේ ගෙල කපලා උන්වහන්සේලාගේ ජීවිත නැති කෙරුවා. නැති කරලා දැන් පාත්‍ර සිවුරුත් අරගෙන ලොකු ලාභයක් ලැබුණේ. කඩුව ගෙනහිල්ලා හොදනවා. කඩුව ගෙනහිල්ලා හොදනකොට ලේ හේදිලා යනකොට මෙයා කල්පනා වුණා ලාභයක් කියලා හිතාගෙන අලාභයක් කරගත්තවද්ද කියලා. දැන් පාත්‍ර සිවුරු හම්බෙලා උනේ ලාභයක්. දැන් මෙයාට හිතෙනවා අර ලේ දිය වෙවි යනකොට ලාභයක් කියලා හිතාගෙන අලාභයක්වත් කරගත්තද මං කියලා. එහෙම හිතනකොටම ගංගාව මැද්දෙන් මේ නොබිඳුණු ජලයේ දෙවියෙක් පැන නගිනවා. නොබිඳුණු ජලය කියලා කියන්නේ ජලතලය උඩ දෙවියෙක් හිටගෙන ඉන්නවා. දැන් අපිට හිටගෙන ඉන්න බෑනේ. එතකොටම පුදුමයි. මෙයා මහා ආශ්චර්යවත් කෙනෙක්. එහෙනම් ජලතලය මත දෙවියා හිටගෙන කියනවා සත්පුරුෂය සත්පුරුෂය කියලා ආමන්ත්‍රණය කරන්නේ. සත්පුරුෂය ඔබ ලාභයක්මයි කරගත්තේ. අහිතක් හිතන්න එපා. ඔබ ලාභයක්මයි කරගත්තේ කියලා. මේ මාරපාක්ෂික දෙවියෙක්. එතකොට දැන් දෙවියා ඇත්තද කීවේ බොරුද කීවේ කියලා අපිට වැටහෙනවා. ඔහු ලාභයක්ද කරගත්තේ අලාභයක්ද කියලා. ඔහු කරගත්තේ අප්‍රමාණ අලාභයක්. නමුත් අර දෙවියා කියනවා ඔබ කරගත්තේ ලාභයක් කියලා. එහෙනම් එතනින් පැහැදිලි වෙනවා දෙවිය බොරු කියනවා කියලා. ඊළඟට දෙවිය බොරු කියන බවට තවත් සාධක හම්බ වෙන්නේ ආටානාටිය සූත්‍රයේ. ඊළඟට සමහර දෙවියෝ දේවාල වල බණ කියන දෙවියොත් ඉන්නවා. දේවාල වල සමහර වෙලාවට කපු මහත්තුරුන්ට ආවේශ වෙලා කතා කරනවා ඊටාම පල්ලහැපන්තිය දෙවියෝ. ඒ දෙවියෝ පල්ලහැපන්තිය දෙවියෝ කතා කරන්නේ. අර කපු මහත්තයාගේ වේශයෙන් තමයි එයාට ආවේශ වෙලා තමයි කතා කරන්නේ. අපි දකිනවනේ සමහරලාට ඒ කට්ටිය කවදාවත් දන්නේ නැති භාෂාවක් කියනවනේ යාළුවා. සිහියාවට පස්සේ ඒ භාෂාව ගැන එයත් වචනයක්වත් දන්නේ නැහැ. නමුත් ආවේශ වුණාම එයා මොකද්ද භාෂාවකින් කතා කරනවා. ඉතින් එහෙම කතා කරමින් ඒගොල්ලෝ බන කියනවා. මිනිස්සුන්ට බන කියනවා. එහෙම දේවල් තියෙනවා. හැබැයි ඒ දෙවියෝ ඇත්තනම් කියනවා නෙමෙයි. ඇත්ත මුහු කරලා වැඩියෙන් බොරු කියනවා. එහෙම බන ඇහුවොත් අපිට කවදාවත් සුගතියට යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අය බොරු කියන්නේ බොරු කියන්නේ කැමති. ධර්මයේ දන්න කෙනෙක් ගියොත් ධර්මයේ දන්න කෙනෙක් ගියොත් කවදාවත් බොරු බණ කියන්නේ නැහැ. එහෙම බණ කියන දේවල් වලට හොඳට ධර්මයේ දන්න කෙනෙක් ගියොත් එහෙම එදාට දෙවියන් ශබ්දයි. මොන හේතුවකින්වත් බණ කියන්නේ නැහැ. එහෙමනම් මිනිස්සු අවුල් කරන්න සූදානම් වෙන බව දෙවියන් නමුත් එතනින් එතනින් පේනවා. එහෙම තමයි ලංකාවේ තෝරන තරම් තියෙනවා. හොඳ ධර්මදරයෙක් ගියොත් කතා කරන්නේ නැහැ එදාට කවදාවත්. නමුත් සාමාන්‍ය පිරිසක් ගියොත් ඕන තරම් ඕන තරම් කතා කරනවා. එහෙම තැන් ඕනනම් හොයලා බලන්න ධර්මයේ මනාව දැනගෙන ගිහිල්ලා බලන්න කතා කරන්නේ නැහැ. එහෙනම් දෙවියොත් බොරු කියන නිසා තමයි අර දෙවිය කියන්නේ සුගතියට ගියාට පස්සේ මම ඇවිල්ලා කීවත් පිළිගන්න පිළිගන්න එපා. එහෙදි පිළිගන්න තියෙන්නේ තථාගතප්ප වේදිත ධර්මයේම පමණයි. ඒක තියෙන්නේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ ඒක කියවලා දැනගන්න බැරි නම් මුලින් සඳහන් කළා වගේ ඊ타ත්ම කල්යාණ මිත්‍ර වූ ආචාර්යවරයෙක් හොයාගෙන ඒ ආචාර්යවරයාගෙන්ම ඒ ධර්මයේ ඉගෙන ගත යුතුයි. ඒක මනාව ඉගෙනගෙන ප්‍රගුණ කරලා ජීවිත පරිත්‍යාග කරලා දැනගන්න කියලා කිව්වේ ඒකයි. එහෙම දැනගන්න කියලා දේශනා කරලා ඒ මිනිස්සු සුගතියට එවනවා. එතකොට එහෙමනම් එහෙම සුගතියට ආපු අය තමයි වැඩි පිරිසක් වැඩි පිරිසක් අපි. එතකොට එහෙනම් අපිට කීවේ භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ අහන්න කියලා. එහෙමනම් ඒ ධර්මයේම අහන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඕනේ. එහෙමනම් අපි සුගතියේ ඉඳලා නේද එන්න ඇත්තේ. වැඩියෙන් එන්නේ වැඩියෙන් එන්නේ සුගතියේ ඉඳලා. දුගතියේ ඉඳලත් ගොඩ එනවා. ඉතින් කොච්චර කාලයක් දුගතියේ හිටියද කොච්චර කාලයක් ඉඳීද දන්නේ නැහැ. සුගතියේ ඉඳලා ළඟ ළඟ මනුස්ස ලෝකෙට එනවා. මොකද දුගතියට වඩා ආයුෂ අඩුයිනේ. ඒ නිසා ළඟ ළඟ එනවා කියලා කිව්වේ ඒකයි. චාතුම් මහරජිකේ ආයුෂ මනුෂ්‍ය වර්ෂයෙන් ලක්ෂ 90යි සංජීවයේට ලක්ෂ 91 දවසයි. එතකොට ලක්ෂ සංජීවයේ එක දවසක් ගෙවෙන්නත් කලින් දිව්‍ය ලෝකෙන් චිත වෙලා අපිට මෙහෙ එන්න පුළුවන්. නමුත් ලක්ෂ 90 ඒවා 360ක් අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. බිලියන 162ක් විතර සංජීවී අවශ්‍යයි. ඉතින් එතකොට දිව්‍ය ලෝකේ චාතුම් මහරජිකේ හිටියොත් කී පාරක් මෙහෙ එයිද මෙහෙ ඇවිල්ලා පින් කරගත්තොත් කී පාරක් ආයේ එහෙ යයිද අපායේ එක ජීවිතයක් ගෙවලා ඉවර කරනකොට ඒ නිසා නිරේන් මෙහෙ එන්න කලින් දිව්‍ය ලෝකයෙන් ළඟ ළඟ මෙහෙ මෙහෙ එනවා එහෙමනම් ඒ ආවේ වෙන කාරණාවක් හින්දා නෙමෙයි මනාව ධර්මයේම ඉගෙන ගන්න දෙවියෝ කියලා එවන්නේ සුගතියට ගිහිල්ලා එහෙන් හම්බ වෙන ඒ මනා වූ ලැබුම ලබලා එහි මනාව පිහිටලා නැවත ආපහු අපි ගාවටම එන්න. නැවත ආපහු අපි ගාවටම එන්න. දෙවියොත් කියන්නේ නෑ අපිට වඩා ඉහළ තැනකට යන්න කියලා. අපි ගාවටම එන්න කියලයි කියන්නේ මෙහි ආවට පස්සේ අපි දැනගත්තර කමක් නෑ. එහෙමනම් හිටපු තැනට වඩා වැඩි තැනකට යන්න මම මෙහෙදි කරුණු සම්පූර්ණ කරගන්න ඕන කියලා හිතලා නිවැරදි ධර්මයේ ඉගෙන ගන්න එකම වටිනවා කියන කාරණාව මෙතන සිහිපත් කරලා තිනවා මේ කරුණු සඳහන් කරලා තියෙන්නේ පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේමයි මේ දේශනාව කරන්නේ. මේ දේශනාව භාගිතුන් වහන්සේ කරනකොට ඒක ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක් ඇහුවා මේ දෙවියෝ සුගතියට යනවා කියලා කොහෙද යන්නේ? මනුස්ස ලෝකෙදී ලැබෙන මනා ලැබුම මොකද්ද? ඒ ලැබුම ලබලා හරියට පිහිටනවා කියලා කියන්නේ මොකද්ද? සුගතියට යනවා කියලා යන්නේ මනුස්ස ලෝකෙට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ලබන මනා ලැබුම තථාගතප්ප වේදිත ධර්මය කියලා දේශනා කරනවා. ඒ මත මනාව පිහිටනවා කියලා කිව්වේ මනාව ශ්‍රද්ධාවක පිහිටනවා කියන එකයි. ඒ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් වෙච්ච තරමටම වටිනවා. නැත්නම් ඔබත් ශ්‍රද්ධාවන්තයි මමත් ශ්‍රද්ධාවන්තයි. සමහර වෙලාවට වැරදි බණකට අපේ හිත වැඩියෙන් නැමිලා අපි මේ පැත්තට යන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව නෙමෙයි දේශකයෝ පිළිබඳව තියෙන ශ්‍රද්ධාවයි එතන තියෙන්නේ. ඒ නිසා කිසිම දේශකයෙක් පිළිබඳව විශ්වාසයක් තියන්න කලින් ඒ කාරණාව සංකීර්ණයි. විශ්වාසයක් තියන්න කලින් ඒ හැම කෙනෙකුගේම දේශනාවක් අහලා යම් තැනක මට සැක උපදිනවා නම් මේ පිටකයෙන් සහට කතාවෙන් සැක හරගෙන දැනගන්න හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ. මොකද කාගෙන් මොනව ඇහුවත් අපිට යහපතක් වෙන්නේ නැත්නම් අපිට ඒකෙන් වැඩක් නැති නිසා. ඒ නිසා ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඕනේ. කවුරු මොනවා කීවත් හෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ওই කාරණාව නෙමෙයි මේ කාරණාවයි හරි කියලා කිව්වොත් ත්‍රිපිටකේ පරිහරණය කරලා කෝකද හරි කියලා හිතා ගන්න ඕනේ කීව පමණින් ඒක හරි කියලා යනවා නම් අපේ ශ්‍රද්ධාව හෙල වෙනවා. එතකොට චල. නමුත් වටින්නේ වටින්නේ අචල. අචල ශ්‍රද්ධාවයි ජීවිතයට වටින්නේ. එතෙන්ට එන්නයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කරුණ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් ඒ ශ්‍රද්ධා සිත දියුණු කරගෙන මනාව සද්ධර්මයේ හඳුනාගෙන කර්මස්ථානයෙන් මනාව දැන ඉගෙනගෙන කර්මස්ථානයේ මනාව ප්‍රගුණ කරගෙන කල්යාණ මිත්‍ර ආචාර්යවරයන් හොයාගෙන ඒ ආචාර්යවරයන්ගෙන් කර්මස්ථාන ප්‍රගුණ කරගෙන මේ භාවනාවට අවතීර්ණ වෙනවා නම් ගමන ඊටාම ඉක්මන්. ලංකාවේ ඒ ගමන හරි පරක්කුයි වගේ පේන්නේ. සමහර වෙලාවට මේ කරුණ අපි හරියට සම්පූර්ණ කරගත්තේ නැති නිසා වෙන්න පුළුවන්. භාවනා කරන අය ඕන තරම් ඉන්නවා. ප්‍රතිඵල දැකපු අය ඊටාම ඊටාම හිගයි. ඒ තමයි කාරණාවල් හරියට හඳුනාගෙන අවබෝධ කරගෙන තේරුම් අර ගත්තේ නැති නිසා. ඒ ප්‍රතිඵල ලංකාවෙත් බොහොම ඉක්මනට දකින්න පුළුවන් වෙයි. හරියටම ආචාර්යවරයෙක් හොයාගෙන කර්මස්ථානයේ ඉල්ලගෙන භාවනා කරන්න පටන් ගත්තොත්. එහෙමනම් ධර්මදේශනාවට තියෙන කාලයේද නිමා වෙලා තියෙන නිසා අදට අපි ධර්මදේශනාව මෙතනින් නතර කරමු. අද ධර්මදේශනාවේ දායකත්වයේද සුපුරුදු පරිදි දීපලාල් විජේරත්න මැතිතුමා ඉමාලි ප්‍රියංජලා මැතිණිය ධර්මදේශනාවේ දායකත්වයේ දරමින් අද සුවිශේෂී පින්කමක් සහ යුතුයකමක් සම්පූර්ණ කළා කියලා අපි මුලින් සඳහන් කළා. දයාබරණීය දියණිය ශෙනුකී විජේරත්න දියණියගේ 17 වෙනි ජන්මදිනය අදට යෙදී ඇති බැවින් දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම අද ධර්මදේශනාවේ උතුම් ප්‍රාර්ථනාව බවට මුලින්ම සිහිපත් කරනවා එමනම් මුලිනුත් අපි සිහිපත් කළා කල්යාණ මිත්‍ර දෙමව්පියන්ගේ උතුම් යුතුයකමක් උතුම් වගකීමක් ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ක්‍රියාවක් අද සම්පූර්ණ කරන්නට යෙදුණා. ඒ නිසා පෑ දෙකක් මේ ධර්ම දේශනාව දේශනා දෙකක් හැටියට ධර්ම දේශනා දෙකකට දායකත්වයේ දරලා ලබාගත් මහානුභාව සම්පන්න කුසලය අපි සියලු දෙනාම අද මුලින්ම දියණියට අනුමෝදන් කරවමු මුලින් සිදු කළා වගේම අපි ආශිර්වාද කරමු නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා. ශ්‍රද්ධාව පහළ වේවා. සිල්වත් වෙන්න සිත් පහළ වේවා. එහෙනම් ශ්‍රද්ධා සම්පන්න වේවා, සීල සම්පන්න වේවා, සත්පුරුෂයන් මුණ ගැහිවා. සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලැබේවා. ඒ අවවාද අනුශාසනා ගරු කරන්න නිරන්තරයෙන් සිත් පහළ වේවා. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා. මෙලව සුවපත් වේවා. පරලෝ සුගතිගාමි වේවා. අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට මේ කුසල් දියණියට පාරමිතාවක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දීපලාල් විජේරත්න මැතිතුමාගේ නිදන ප්‍රාප්තියට පත් වන දයාබරණීය මෑණියන්ටත් පියාණන්ටත් විජේරත්න මැතිණියගේ නිදන ප්‍රාප්තියට පත් වන සදාදරණීය පියාණන්ටත් සුජීවත්ව ඉන්න මෑණියන්ටත් නිදන ප්‍රාප්තියටපත් වුණ අයට පින් අනුමෝදන් වේවා. සුජීවත්ව ඉන්න මෑණියන්ට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා. ඒ වගේම පිරිමි පුතුන් දෙදෙනාටත් ඒ ආකාරයෙන්ම මේ කුසලයාගේ බලයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම උදාපත් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච ලොකු කුඩා සියලු දෙනාටමත් හැමදාම වගේ සත්පුරුෂයන් විසින් මේ පින් අනුමෝදන් කළා. ඒ පින් ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරලා ඔබ රැස් කරගත්ත උතුම් කුසලයන් ඔබේ නමින් නිදන ප්‍රාප්තියටපත් වන ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදන් කරමින් ඒ අයට මේ කුසලයාගේ බලයෙන් සංසාර විමුක්තිය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ රැස් කරගත් ආ උතුම් වූ පුණ්‍ය සම්භාර ධර්මයන් දීපලාල් විජේරත්න මැතිතුමාටත් ඉමාලී ප්‍රියංජලා විජේරත්න මැතිණියටත් හේතු වේවා. නිදුක් භව නිරෝගී භව චිරජීවනයේම උදාපත් වේවා. තවත් চিරාත් කාලයක් යෙහෙන් ජීවත් වෙමින් කායික සුවයෙන් සුවපත් වෙමින් මානසික සුවයෙන් සුවපත් වෙමින් තව තවත් බොහෝ පින්කම් සිදු කරගන්න ශ්‍රද්ධා සිත් තව තවත් දියුණු පවුණු වේවා මෙලව සුවපත් වේවා පරලෝ සුගතිගාමි වේවා ඒ වගේම පින්කම සිදු කරගන්න නන් ආකාරයෙන් උදව් උපකාර කරන සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා ජයශේකරා රාමාධිපති අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේටත් රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම උදාපත් වේවා සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු